ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශක ආනන් වහන්සේ පූජ්‍යපාද දිව්ලපිටියේ ජීවානන්ද ස්වාමින් වහන්සේ විසින් මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ සංයුක්ත නිකායේ තුන ස්කන්ධ සංයුත්තේ සූත්‍ර දේශනාවේ නම තමයි වක්කලී සූත්‍රය. හොඳට අහලා පුරුදු වෙන්නේ වක්කලී සූත්‍රය. වක්කලී ස්වාමීන් වහන්සේ බුද්ධ ශාසනයේ කවුරු හැටියද කවුරු විදියටද ප්‍රසිද්ධ වෙලා හිටියේ? සද්ධා දිමුත්තාන යදිදම් වක්කලී බලවත් ශ්‍රද්ධා ඇත්තෝන් අතරින් අග්‍රය කියලා තමයි බුදුරජාණන් වහන්සේ වක්කලි ස්වාමීන් වහන්සේ හඳුන්වා දුන්නේ. ඉතින් මේ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටි රජගහනුවර ලෙහෙළුන්ගේ අභයගුණ වේලුණි කලන්දක නිවාසයෙන් ඒ ආරම්. ඒ දවස්වල වක්කලින් ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ කුම්භකාර ශාලාව. ඒ කියන්නේ මේ වළං මැටි භාණ්ඩාදන තැනක. ඉතින් මේ වක්කලේ ස්වාමීන් වහන්සේ බොහෝම ආබාධිකව දුක්ඛිතව බාලගිලන බොහෝම අසනීප වෙලා හිටියේ. දුකටපත් වෙන බොහොම වේදනාවෙන් ඉඳිමින් හිටියේ. ඉතින් වක්කලේ ස්වාමීන් වහන්සේ බොහෝම සද්ධායිම පැවිදිච්ච කෙනෙක් අප්‍රමාණ ශ්‍රද්ධාවකින් බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර උන්වහන්සේ බල බලා ඉන්න පැවිදිච්ච කෙනෙක් ජනිත් මහා පුරුෂ ලක්ෂණ වලින් බබලන් බුදු සිරුරට බල බලා ඉන්න හිටපු ස්වාමීන් වහන්සේනවා ඉතින් මේ ස්වාමීන් වහන්සේ හොඳටම අසනීප වුණාට පස්සේ ප්‍රවක්කලේ ස්වාමීන් වහන්සේ අඬගහනවා මේ ළඟ හිටිය උපස්ථායක ස්වාමීන් වහන්සේට අඬගහලා කියනවා ඔබ යන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා මාගේ වචනේ මුන්නාන්සේගේ පාදයේ වන්දනා කරන් ස්වාමීනි ඒ වක්කලේ වන්දනා කරනවා. ඒකම කියන්න වාග්යතුන් වහන්සේට වාග්යවත් බුදුරජාණන් වහන්සේ මේ වක්කලේ බොහොම අසනීපයටපත් වෙලා, බොහොම දුකටපත් වෙලා, බොහොම වේදනාවෙන් ඉන්නේ. සාදු කියලා බන්තේ භගවා එන වක්කලේ භික්ඛු තේන ප්‍රසංකමතු අනුකම්පං උපාදායාති අනේ බුදුරජාණන් වහන්සේ මේ වස්කලේ ගැන අනුකම්පා කරලා වඩින තේක්වා කියන ඉන් කියන්නේ කියන්නේ. ඉතින් අර උපස්ථායක ස්වාමීන් වහන්සේ මේ පින්වත් වස්කලේ ස්වාමීන් වහන්සේගේ මේ පණිවිඩයත් අරගෙන බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා වන්දනා කරලා එකත් පස්සේ පාඩි වෙලා බුදුරජාන් වහන්සේ කියා සිටි අවස්ථලේ ස්වාමීන් වහන්සේගේ පණිවිඩය. මොකද්ද පණිවිඩය? වාග්යත් බුදුරජාණන් වහන්සේ මේ වස්තලේ වාග්යතුන් වහන්සේගේ සිරිකතුල් සිරසින් වන්දනා කරනවා. ඒ වගේම කියන්න කිව්වා වස්තලේ ස්වාමීන් වහන්සේ ගොඩාක් අසනීපෙන් ඉන්නේ බුදුරජාණන් වහන්සේ අනුකම්පා කරලා වඩිනසේක්වා කියලා කියන්නේ කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්ද ඒක ඉවසුවා. පිළිගත්තා. ඉතින් එදා දවල් කාලේ බුදුරජාණන් වහන්සේ ඒ රජගහනුවර පින්දපාතේ වැඩලා උදේ වරුවේ පාත්‍ර සිවුරු දෙපඩ සිවුරු පාත්‍ර අරගෙන මේ වස්කලේ මිනිස්සු බලන් වඩින්න. දැන් කොහාටද වඩින්නේ? ඈ? කලන්දක ඉවාප් කියන වේලවනාරාමයට වඩින්න. ඉතින් ඈත තියා බුදුරජාන් වහන්සේ වඩින්න වක්කලේ ස්වාමීන් වහන්සේ ඈත තියා දකින්න මේක තියෙනවා අද්දසකෝ ආයස්ම වස්කලේ භගවන්තං දුරතෝ ආගච්ඡන් තං විස්සාන ඒ නිවැරදි දර වඩිනවා දකින්න. එහෙනම් මේ අත්තරේ ස්වාමීන් වහන්සේ කුමක්ද කරේ ඉඳලා තියෙන්නේ? බලාගෙන ඉඳලා තියෙන්නේ. කොයි වෙලේද මාගේ සාස්තුන් වහන්සේ මාගේ ගැලුම් කාර්යාණන් වහන්සේ මාගේ වෛද්‍යවරයාණන් වහන්සේ මා බලන් වඩින්නේ කියලා බලාගෙන ඉන්නවා. දැන් මේ දැන් මේ වස්ත්‍රේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්න පැවිදි වෙච්ච කෙනෙක්. ඉතින් මේ ඇහැට ඉඳලා එනවා දකින්න මොකද කරන්නේ? වක්කලේ ස්වාමීන් වහන්සේ ළඟදී මේ නැගිටින්න හදනවනේ අමාරුවෙන් ඇඳෙන්න. බුදුරජාන් වහන්සේ වදාලා අලං වක්කලේ. වක්කලේ කොහොම ඉන්න? මා මාත්‍රි ගන්න එපා. ඔය ඇඳේ ඔහොම ඉන්න මේ පණවල තියෙන ආසන සත්තාන් මිත්‍රිස්සාමි. මම මේවයි වැඩි ඉන්න කොහොම ඉන්න කිව්වා. මේ බුදුරජාණන් වහන්සේ පැන වාසනවල වාඩි වෙලා වස්ත්‍රී ස්වාමීන් වහන්සේගෙන් අහනවා මේ විදිහට. කච්චිතේ වස්ත්‍රී කමනීය. වස්ත්‍රී ඉවසන්න පුළුවන්ද? කච්චිතේ අපරිණ්‍යා. යැපෙන්න පහසෙන් යැපෙනවද? කච්චිතේ දුක්ඛ වේදනා පටිච්චම දුක් වේදනා වැඩි වෙනවද? අඩු වෙනවද? අඩු වීමක් එන්නේ නැද්ද? වැඩි වීමක්මද පේන්නේ? කියලා අහනවා. වක්කලේ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මට හරියන මේ වේදනාවන්ගේ අඩුවීමක් නම් පේන්නේ ඉවස ගන්න බැරි තරම් වේදනයි වැඩිවීමක් මිසක් අඩුවීමක් නම් පේන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මේ කච්චිතේ වක්කේ නසින්චි කුක්කුච්ඡන්න කෝචි විච්චිතාරෝති කිමෙක්ද වස්කලේ ඔබට පසුත වෙලක් කියන්න තියනවද සැකයක් මොකක් හරි තියෙනවද දුකක් කනගාටුවක් තියෙනවද උත්තර දෙන සග්ගමේ වන්තේ අනප්පකං කුක්කුච්ඡම් අනප්පකෝ විප්පටිසාරෝති භාග්‍යතුන් වහන්සේ මගේ හිතේ ලොකෝ වේදනාවක් තියෙනවා ලොකෝ දුකක් තියෙනවා බුදුරජාණන් වහන්සේ අන්නේ ඒ වස්කලේ ඔබේ සීලය විසින් ඔබට චෝදනා කරනවා. පන්න බලන්න දැන් ලෙඩ වෙලා ඉඳි අහන ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? ඔබේ සිත ඔබේ සීලය ගැන ඔබට චෝදනා කරනවද? දැන් එහෙම නෙමෙයි අහන්නේ. මැරෙන්නේ නැහැ, මැරෙන්නේ නැහැ, බය වෙන්න එපා, බය වෙන්න එපා. අපි බේර ගන්න කොහොම හරි. මේ බලන්න මේ දරුවෝ ඉන්නවා අනේ බලන්න ඔයා නැතුනොත් කොහොමද? එහෙම නේද? ඔයා මැරෙන්නේ කිසි දෙයකට බය වෙන්න එපා. අපි ඔයා බේරගන්නවා. අනේ කියලා බදාගෙන නේද? ඒකෝ මේ වෙනස්. ඇයිවස්සේ ඔබේ සීලය ඔබ චෝදනා කරනවද? ඇයි බුදුරජාණන් වහන්සේ අහන්නේ? හ්ම්? ඈ? ඇයි ඒ වෙනස් විදියට ඇහුවේ? සිංහලේ බුදුරජාන් වහන්සේට රැස්නේ. බුදුරජාන් වහන්සේගේ සමෝධත්තේ ලබපු කෙනා ආන්නේ ওই විදිහටයි. ඔබට මම හොඳ උදාහරණයක් කියන්න. අංගුත්තර නිකාය හතරවෙනි ග්‍රන්ථ රත්නයේ කියන නකුල මාතාගේ සූත්‍රය. ඔබට මතක ඇති. ඒකේ මේ නකුල තීතු තමන්ගේ ස්වාමී ආසනයේ පෙනවා. ඔන්න දැන් බලන්න ආසනයේ පිට ස්වාමීවරු හිතලා බලන්න මේ බිරිඳ මගෙන් මේවා දෙන්නේ කොහොමද කියලා. හ්ම්. මහානා මේ නකුල මාතාව දැන් නකුල සීතු කියන ස්වාමියා බොහෝම දුකටපත් වෙලා දැන් මේ මරණාසන්න අවස්ථාවේ වගේ ඉන්නේ. ඔන්න බලන්න බුද්ධිමත් ජී ශ්‍රාවකත්වයේ ප්‍රශ්නේ. කියනවා ඔබ අපේක්ෂා සහගතව මැරෙන්න එපා. බුදුරජාණන් වහන්සේ වදාළා දිනවා අපේක්ෂා සහිතව මැරෙන කෙනාගේ ජීවිතය අනතුරුයි. ඒ නිසා ඔබ අපේක්ෂා රහිත වෙන්න. මැරෙන්නේ නැහැ. අපේක්ෂා සහිත ඔබ ඉන්න එපා. අපේක්ෂා රහිත වෙන්න කියනවා. අපේක්ෂා සහිත ඔබ ඉන්න එපා. අපේක්ෂා රහිත වෙන්න කියනවා. ඒ මොකද කියන්නේ? මෙන්න විස්තර කරනවා ඔබට හිතෙන්න පුළුවන් ඔබ මිය ගියාට පස්සේ දැන් බලන්න අපේක්ෂා සහිතව මැරෙනවා කියන්නේ මොකද්ද? ආ දරුවෝ අල්ලගෙන, ඉඩම අල්ලගෙන, වාහනේ අල්ලගෙන, ගේදොර අල්ලගෙන අන්න මැරෙන්නේ. අල්ලගෙන මැරෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළා දින් බොහෝ අනතුරුදායක දේ. මොකද හේතුව? මැරෙන්නේ නැහැ කොහෙන්ද ඊට පස්සේ? අන්න එනවා ඉඩමට. මොකද මේ ළඟ සූත්‍රයක් හමුණා බින්දුනේ මේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා එක්කෙනෙක් ඇවිල්ලා මේ බුදුරජාණන් වහන්සේ මේ සෙනඟ ගොඩාක් අඩු වෙලා දිනවා ඉස්සරට වඩා. මොකද්ද මේකට හේතුව කියලා. බුදුරජාණන් වහන්සේ හේතු තුනක් පදාරනවා. මේ විද්‍යාඥයෝ මේ කවුරුත් දීලා දාන්නේවත් නැහැ. පළවෙනි එක තමයි මිනිස්සු රාග, දේශ, මොහ, මද, මාන, ඊර්ෂ්‍යාවෙන් වැඩි වුණාට පස්සේ එකිනෙක අනකොට යුද්ධ වලින් මැරෙනවා කියන්නේ. ප්‍රධාන හේතු තුනේ ඉන්නේ මිනිස්සු අඩුවීමක් වෙන තරමට මැරෙනවා. අදට නෙවෙයි කෝටි කෝටි ගණක් මැරෙනවනේ අදට. ලංකාවේ කෝටි ගණක් මැරිලා. පළවෙනි හේතු දෙවෙනි එක තමයි මිනිස්සු අධාර්මික වෙන්න වෙන්න කාලයට වැස්ස ලැබෙන්නේ නැහැ කියනවා. වැස්ස ලැබෙන්න තින්සල් පරු බීජ පොළවේ වැඩෙන්නේ. කෝතරච්චාල ආහාර වෙන්නේ ඒ නිසා ශරීර දුර්වල වෙනවා මෙන්න දෙවෙනි කාරණාව. ඡන්ද පෝෂණයෙන් ලෝකේ කෝටි ප්‍රකෝටි ගණන් අදටත් නැරෙනව නේද? අන්න බලන්න. තුන්වෙනි කාරණා මොකක්ද? කියන්න බලන්න. ඈ? හේතුව මොකද්ද? මනුස්ස ජීවිත දැන් අහිමි වෙන තුන්වෙනි කාරණා මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. මිනිසුන් අඩු වෙන තරමට මිය යන තුන්වෙනි කාරණාව අදට අද ලෝකයේ වෙන කිසිදු රටකට වඩා ලංකාවේ අද කාලේ මේ හේතු නිසා මැරෙන බව බුද්ධිමත් ඔබට පැහැදිලි වෙයි. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකයේ මිනිසුන් අඩුවීමක් වෙන තරමට මැරෙන තුන්වෙනි කාරණාව අමනුෂ්‍ය නිසා. ඔන්න ඔබ හොඳට තේරුම් ගන්න. ඇයි අමනුෂ්‍ය නිසා මැරෙන්නේ? දෙවියන්ට කියලා හිතාගෙන අමනුෂ්‍යයෙන්ද මේ පුදු පූජා කරන්නේ නේද? ඔව් අමනුෂ්‍යයෙන් පුදු දැවක දෙවියන්ව දන්නවනේ සද්ධා සීල සුද්ධයාග ප්‍රඥාවගෙන සෝතාපන්න සකදාගාමි වෙන්නේ මේ උත්සාහ කරන අය කියලා. එහෙනම් මෙන්නේ දෙවියෝ කියලා හිතාගෙන අමනුෂ්‍යයෙන්ද මේ ආරම්මනම් පුදිදි පාම්පත්තු කර කර එවි බය වෙයි අන්න මෙරෙන මොහොතේ දැන් දැන් ඔබ හිතන්න දැන් ඔබ ඉන්නකම් උදව්වත්තු කියන කෙනෙක් එයා උදව් බලාපොරොත්තු වෙන්නේ නැද්ද ඔබෙන්? ඊට පස්සේ එයා තමයි එන්නේ. මැරෙන මොහොතේ අරගෙන යන්නේ එයා ඇයි එයාගෙන ඉන්නක වැඩගත්තේ. එයා නිකන් යන්න හරිද? ආ මං ඉතින් උදව් කළා ඉතින් කමන්නේ කියලා. හොඳට මතක තියාගන්න තුන්වෙනි කාරණේ. තේරෙන්න පුළුවන් ආදිත්‍ය පපුවේ අමාරුවක් කැරිලා හැදිලා එතන වෙන මොකක් හරි අනතුරු වතුරු දාන්න වෙලා අනේ හොඳට හිතියනේ හොඳ හොඳ රීතියක් සැපයට මරණ ලැබුණා. මේ පුතු යාන් කියලා හිටියේ. ආසියෙන් කළා යන්නේ නැති කියන. මතක තියාගන්න මැරෙන ක්‍රමේ උභය ආහාරය කරයි නමුත් මැරිලා තියෙන්නේ අමනුෂ්‍යයෙන් අරන් ගිහිල්ලා තියෙන්නේ. ඒකට හේතුව මේකයි කියන්නේ. දැන් බලාගෙන ගියාම හැම තැනම අමනුෂ්‍ය කතාව ඇහෙන්නේ නැද්ද? හැම තැනම තැනකට වැහිලා. සමහර යාළුවෝ මේ හත් අට දිනාට වැහෙනවා. ඒ නිසා ඔබ මේ බොහෝම කරුණාවෙන් කියන්නේ ඔබ මේ අනුසරින් නිදහස් වෙන්න ඔබ ආරක්ෂාව බලාපොරොත්තු වෙන දේත් එක්කමයි අමනුෂ්‍යය ඔබ තුළට එන්නේ. ඉතින් මතක තියාගන්න ඕනේ. ඉතින් මේ නකුල මාතා උපදෙස් දෙනවා නකුල තීසු ස්වාමියාට ඔබ හිතන්න එපා ඔබ මියා ගියාට පස්සේ මේ දරුවෝ බලාගන්න කෙනෙක් නැති වෙයි. අනේ දරුවා ආසර නෙවෙයි. කවුරු බලාගන්න කෙනෙක් නැති කියලා ඔබ හිතන්න එපා. කියනවා මට මුදවට කර්මාන්ත පුළුවන්. මට පට රෙදි වියන්න පුළුවන්. මේ රෙදි විකුණන්න පුළුවන්, රෙදි වියන්න පුළුවන්. මම මේව කරලා හොඳට දරුවෝ ටික බලාගන්නම් ඔබ දරුවෝ ගැන බලාපොරොත්තු තියාගන්න කාර්යය. අන්න බුද්ධිමත් බලන්න. ඊට පස්සේ කියනවා ඔබ හිතන්න පුළුවන් මේ මම වෙන කෙනෙක් එක්ක යයි කියලා මරණයෙන් පස්සේ ඔබේ දැන් ඕකට මේ රණ්ඩු වෙන මුළු ලෝකෙම නේද? බලනවටත් කැමති නෑ නේද? මරණයට පස්සේ කොහොම බලාපොරොත්තුවක් තියන් මැරෙන්නේ නැද්ද නේද? නේද? බලනවටවත් කැමති නෑ. ගෙදර ගිහින් රණ්ඩු මේ පිටලක්. ඉතින් මැරෙද්දි කොහොම අල්ලගෙන නැරෙන්නේ නැද්ද එතකොට? ඉතින් කියන ඔබ හිතන්න පුළුවන් මේ ඔබේ මරණයෙන් පස්සේ මම වෙන විවාහයක් කරගන්නේ කියලා. ඔබ එහෙම හිතන්න එපා. ඔබ දන්නවනේ බුදුරජාන් වහන්සේගේ සුදු අධර්ණයේ ගිහි සායිකාන් අතර අවුරුදු 11ක් තිස්සේ බ්‍රහ්මචාරී සීලය රකින්න කෙනෙක් මම. ඒ නිසා ඔබ අපේක්ෂා සහිතව මැරෙන්න එපා. අන්න බලන්න. දෙවෙනි එක. තුන්වෙනියට නකුල මාතාවක් කියනවා මේ ඔබ හිතන්න පුළුවන් ඔබේ නියමයෙන් පස්සේ මම මේ වික්ෂු සංඝයාගෙන් ඈත් වෙයි කියලා. දැන් කරන සැලකිලි අඩු කරයි කියලා ඔබ හිතන්න පුළුවන්. එහෙම හිතන්න එපා. මම වෙනදටත් වඩා හොඳට වික්ෂු සංඥාව ඇසුරු කරනවා. හොඳට ධර්මය ඉගෙන ගන්නවා, දාන ආදී කින්කම් කරගන්නවා. ඒක ඔබ අපේක්ෂා සහිතව මැරෙන්න එපා කියනවා. ඊට පස්සේ කියනවා මේ ඔබේ හිතේ දුකක් ඇති වෙන්න පුළුවන් අනේ නකුල මාතාව සීලය සම්පූර්ණ කරගෙන නැද්ද දන්නේ නැහැ තාම. ඔබ එහෙම හිතන්න එපා බුදුරජාණන් වහන්සේගේ යම් ශාවිකාවක් සීලය සම්පූර්ණ කරගෙන ඉන්නවා නම් ඒ ශාවිකාවන් අතර කෙනෙක් මමයි බලන අභිමානයි. ඊට පස්සේ කියන ඔබට හිතෙන්න පුළුවන් හොඳට මේ හිත තුළ සමතේ වැඩෙන්නේ නැතුව ඇති. මේ හිත සමාධිමත් නැතුව ඇතින් තාම කියලා හිතන්න පුළුවන්. ඔබ එහෙම හිතන්න එපා. බුදුරජාණන් වහන්සේගේ යම් ගිහි ශාවිකාවක් සමතය තුළින් හිත හොඳට සමාධිමත් කරගෙන නම් ඉන්නේ ඒ අතර කෙනෙක් මම. ඒ නිසා ඔබ අපේක්ෂා රහිත වෙන්න. ඔබට හිතෙන්න පුළුවන් අනේ නකුල මාතාව මේ මාර්ගඵලවල එහෙම තාම ලබාගෙන නැද්ද ගන්න? බුදුසසුනේ ප්‍රයෝජන ලබාගෙන නැද්ද ගන්න? ඔබ එහෙම හිතන්න එපා. නකුල මාතාව ඔන්න බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ශා วก දරයන්ගේ තියෙන අභිමානය නකුල මාතාව කියනවා බුදුරජාණන් වහන්සේගේ මේ සුදුවත්තම යම්ගේ සායිකාවක් ඉන්නවා නම් කාමරාග, පටිඝ, සුනීකර, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ප්‍රහීන කරපු සකදාගාමි සායිකාවක් මම. කවුද මේ දිවි සායිකාව? කාටාර මේක සැකයක් කියලා නම් අන්න බුදුරජාණන් වහන්සේ ඉන්නවා. ඊළහන්න පුළුවන් කියනවා. ඒකල දැන් බලන්න මේ ඊට පස්සේ පස්සේදී මේ මේ කැරුවාට පස්සේ හොඳ වෙනවා. නකුල පිටු ස්වාමීන් හොඳ වෙනවා ඊටේ. ආයෙ කවදාවත් ඒ වෙලේ හැදෙන්නේ නැති වෙන්න හොඳ වෙනවා. ඊට පස්සේ හැර මිදියත් අරගෙන යනවා ඒ වෙලේම බුදුරජාණන් වහන්සේ හම්බ වෙනවා. ඊළ තියෙනවා. මෙහෙම කියන්නේ. ඔබට උතුම් ලැබීමක් කියනවා නකුල මාතාව. ඒ කිව්ව ඒවා එහෙමමයි කියනවා. නකුල මාතාව මේ ශාසනයේ සකදාගාමී සායිකාවක් කියනවා. එතකොට ඔන්න ගිහි ශ්‍රාවකත්වය. ඉතින් මේ දැන් බලන්නේ මම ඔබට පැහැදිලි කරේ දැන් බලන්න අර ආසනීපන අවස්ථාවට නේද? අර අත්හැර අත්හැර යන්න උගන්වන්නේ නැති. ඔබේ ජීවිතයටත් ඒක තමයි පුරුදු කරගන්න ඕන. අපේ ජීවිතයටත් ඒක තමයි පුරුදු කරගන්න ඕනේ. නැත්තම් ඉතින් ওই දොර මුළු වලත් ඇඳවල් නැස්සේ තමයි ඉතින් ජීවිතේ. ඔය කියන්නේ සෙනඟ. ඉතින් මේ බුදුරජාන් වහන්සේගෙන් ආ බුදුරජාන් වහන්සේ ඇහුවනේ දැන් මේ ඔබට සීලය ඔබේ හිත චෝදනා කරනවද කියලා නේද? ඉතින් බුදුරජාන් වහන්සේ කියන මේ වක්කරේ ස්වාමීන් වහන්සේ වෙනවා අනේ නෑ ස්වාමීන් වහන්සේ. අනේ නෑ භාග්‍යතුන් වහන්සේ. සීලෙන් මගේ හිත චෝදනා කරන්න එහෙනම් මොකද්ද ඔබේ හිත චෝදනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ මම ඉස්සර නිතර නිතර මේ බුදුරජාණන් වහන්සේ බලන්න ආවා. දැන් මේ අසනීපේ නිසා බුදුරජාණන් වහන්සේව මට බලන්න එන්න විදියක් නැහැ. අන්න ඒක තමයි මගේ හිතේ තියෙන දුක. බුදුරජාණන් වහන්සේ වදාළ ආලම්මවත් කලී අසාරින්වත් කලී කින්තේ විනා පෝතිකායන දිස්සේන. මේ කුණු ශරීරය දැකෙන්නේ නැති ඵලය කොහොමද? එතකොට බලන්න මේ කුණු ශරීරය කියන්නේ මොකේද? දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් දැබලී ගිය දැන් බලන්න ඕක මම හිතන දෙතිස්මා පුරුෂ ලක්ෂණයන්ගෙන් ලැබලී කිය. දැන් බලන්න ඕකෝ මම හිතන මම කියන අපිට දැන් අද මනුස්ස ලෝකයේ එක්කෙනෙකුට එක එක පුරුෂ ලක්ෂණයක්වත් නැහැ. ඒත් බලන්න ඇරලා ඉන්නේ නේද? රූප වලට එක පුරුෂ ලක්ෂණයක් නැහැ. මේ පුරුෂ ලක්ෂණ දෙකක් තිබිලත් බලන්න බුදුන් වහන්සේ දෙන පණිවිඩය. මේ කුණු ශරීරයේ දැකලා ඇති ඵලයේ බුදුරජාණන් වහන්සේ වදාන යෝකෝ වක්කලී ධම්මං පස්සති සෝමං පස්සති. වක්කලී අනෙක් ධර්මයේ දකීදෝ මාව දකී. යෝමං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් ධර්මයේ දකීද ඒ භාග්‍යතුන් වහන්සේව දකී. යමෙක් භාග්‍යතුන් වහන්සේව දකීද ඒ ධර්මයේ දකී. ධම්මං වක්කලී පස්සන්තෝ මං පස්සති. ධර්මයේ දකින්න කෙනා වක්කලී මේ තථාගතයන් වහන්සේ අඳුර ගන්නවා. මම පස්සස්සෝ ධම්මං පස්සති. භාග්‍යතුන් වහන්සේ අඳුර ගන්න කෙනා ධර්මය අඳුර ගන්නවා. එතකොට දැන් බලන්න අද අපිට බේද පිටරෙන් වාසිය දකින්න. කොහොමද දකින්නේ? ධර්මයේ තුලින්. අද අපිට බේද මේ සිනමේ සිනමෙන් බුදුරණන් වහන්සේ දකින්න. බෑ. පිළිමෙන් බුදුරණන්ට දකින්න පුළුවන්ද? බෑ. ඒක සංකීර්ණයක් විදිහට බුදුරජාණන් වහන්සේ වෙන්නේ මේ කරනවා. ධර්මයේ දකින්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දකින්නේ කොහොමද? ධර්මයේ නැතිවීම. ඔබට මතක ඇති මේ අරමුණ සංඝාටිකන සූත්‍රය මතකද? අන්න එතනත් පැහැදිලිව බුදුරජාණන් වහන්සේ පණේදී උනාට අදාලා පින්නත් මාණෙනි මේ වික්ෂාවක් ඉන්න මගේ ළඟින්ම මාගේ තේවර පොරවන විදිහටම තේවර පොරවනවා මම පියවර තියෙන විදිහ බලාගෙන ඒ විදිහටම තියෙනවා මගේ තේවර පොතකිනුත් අල්ලගෙන යනවා ඒ මේ වික්ෂුව ලෝභෙන් බැහැලා හිතදෙන කාමයේ ඉතේ වපුරනවා සියයක් පිටවෙන්නේ ඉන්ද්‍රිය අසංගරයි ප්‍රඥාව දියුණු කරන්නේ නැත්නම් සිහිමුලා වෙලා නම් ඉන්නේ ඒ විස්සු මං ළඟින් හිටියට මට වඩා ගොඩාක් ඈතින් ඉන්නේ මම මේ විස්සුට ගොඩාක් ඈතින් ඉන්නේ එන්නත් මහණෙනි විස්සෝ කියන ඈත අනාන්තරේ කලාවක හැබැයි අකුසල ධර්මයන් ප්‍රහාණය කරන ලෝභයේ හිතේ ආපුවාම ඒක අලෝභයෙන් ප්‍රහාණය කරනවා. කාමයේ ආපුවම කාමයේ ප්‍රහාණය කරනවා. සිහිය පිහිටුවා ගැනීම ප්‍රඥාව වර්ධනය කරමින් ඉන්නේ. ඒ නිත්‍ය කොච්චර ඇති කියත් එයා ඉන්නේ මං ළඟමයි. මං මේ වික්ෂයට හරිය ළඟින්. අන්න නැත්නම් දැන් පැහැදිලි නේද? දැන් නැත් පැහැදිලි නේද? අදත් අපි බුදුරජාණන් වහන්සේ ළඟින් ඉන්න බෑද? අන්න පුළුවන් නේද? ඒ දැන් අපි අඳුරගන්නේ මේ මොනවාද ධර්මයේ ගුණ නේද? අකාලිකයි නේද? ඒ නිසාත් එක යෝපනායකයි බලන්නේ නුවණැත්තන් විසින් තමයි ලං වෙන්නේ බුදුරජාණන් වහන්සේට. ඒ නිසා පින්දුතන් මේ බුදුරජාණන් වහන්සේගේ විචාරජනාන අතරින් එකක් තියෙනවා මේ උනස් දේශනා කරනවා මේ විචාර ඥානයත් උන්වහන්සේට තියෙනවා මේ කවුරු හරි කෙනෙකුට කියන්න බෑ වෙන මෙහෙම හේතු සහිතව. ඔබ වහන්සේ යම් කිසි වැඩ පිළිවෙලක් කියලා තියෙනවාද මේ දුකින් නිදහස් වෙන්න? අධ්‍යාත්ම අනුගමනය කිරීමෙන් මේක දුකින් නිදහස් වෙන්න බෑ කියලා හේතු සහිතව කරුණ දක්වන්න බෑ කියන්නේ. අල්ප මාත්‍ර සිදුරක්වත් මම මේක දකින්නේ නැහැ කියන ඒ නිසා මම පිරිත්මද සිංහනාද කරනවා කියනවා. එතකොට දැන් අද කවුරු හරි කිව්වොත් අද චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරන්න බෑ. අද සෝදාපන්න වෙන්න බෑ. අද සකදාගාමී වෙන්න බෑ කියලා කවුරු හරි කිව්වොත් කොයි විශාල ඥාණයකද ඒ පාර ගන්නෙ? අර බුදුරජාණන්සේ විශාල ඥාණයකද නේද ගන්නෙ? මතක තියාගන්න මහා සීනාද සූත්‍රයේ අන්තිමට තියෙනවා දස්ස බල ඥාන විශාල ඥාන පැහැදිලි කළ අන්තිමට උන්වහන්සේ දේශනා කරනවා. මම මෙච්චර අවබෝධයකින් මේ ධර්මයේ දේශනා කරද්දී යම් කෙනෙකුට හිතුණොත් මේ ශ්‍රමණයාණන් වහන්සේට නම් මේ ස්වභාවය ඉක්මවාගේ විශේෂ ඥානයක් නැහැ කියලා හිතනොත් ඒ සිතිවිල්ල ආස්තහරින් නැතුව හිටියොත් යථාබතං ඒවන් චිත්තෝ නිරේ එයා නිරේ උපදිනවා ඒතකොට දැන් මේ විචාර ඥාණයට පහර ගන්න පහර ගා ඒ විචාර ඥාණය තමයි පහර වදින්න අද අද මාර්ග බලන්න බෑ කිව්වොත් පදසෝදාපන්න වෙන්න බෑ කියුවොත් ඒ විචාර ඥානෙට පහරව දෙනවා. හ්ම් එහෙම කියනවද නෑ නේද? ඒක තමයි. ඉතින් බුදුරජාන් වහන්සේ මේ විදිහට කියනවා දේශනා කරනවා යමෙක් ධර්මයේ දකින්නද අන්නේ ආ තථාගතයන් වහන්සේ දකින්නවා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ වක්කලේ සම්මන්ත්‍රට හරි ලස්සන අවවාදයක් දෙනවා. මෙන්න බලන්න බුදුරජාණන් වහන්සේ අහනවා පින්නත් වක්කලේ ඔබ මොකද්ද මේ ගැන හිතන්නේ? මේ රූපේ නිත්‍යද අනිත්‍යද? දැන් මේ මොකක්ද උන්වහන්සේ මේ දේශනා කරන්නේ? පංච උපාදානස්කන්ධය ගැන. ස්වාමීනි අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් මේක දුකයිද සැපයිද? ස්වාමීන් දුකයි. ඉන්නත් වක්කලේ යමක් අනිත්‍යන දුකන වෙනස් වෙන ස්වභාවයට අයිතිනම් ඒක මම ඒක මගේ ඒක මගේ ආත්මේ මට ඕනේ ඕනේ විදිහට පවත්වන්න පුළුවන් කියලා හිතන එක හරිද? ඒක සුදුසු නෑ ස්වාමීන් ඔය විදිහට බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය ගැන මහානවා. වක්කලේ ස්වාමීන් වහන්සේ කිව්වා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ උපදේශ දීලා පින්වත් සත්‍යය ඔබ වේදනාව ගැන මොකද හිතන්නේ සංඥා සංකාර මේ පංච උපාස්කන්ධේ නිත්‍යයි අනිත්‍යයිද අනිත්‍යයි ස්වාමීනි යමක් අනිත්‍ය නම් මේක දුකයිද සැපයිද දුකයි ස්වාමීනි යමක් අනිත්‍ය නම් දුකන වෙනස් වෙන ස්වභාවයට අයිති නම් මේක මම මගේ මගේ ආත්මය කියලා හිතන එක සුදුසුද ඒක සුදුසු නෑ ස්වාමීනි ඉතින් පින්වත් වක්‍රය ඕක යථාර්ථයෙන් මේ විදිහටම දැක්කොත් ඔබ මේ දුක ගැන කලකිරෙනවා ඔබ මේ දුකට ඇලෙන්නේ නැහැ. දුකට නොඇලෙන නිසා ඔබ ලෝකයෙන් නිදහස් වෙනවා. මෙන්න මේ විදිහට ආවාද කරනවා. ඒ නිසා ඔබ නොවනින් විමසන්න මේ කාරණේ කියලා බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා අහපව වඩිනවා. ඉතින් මොකද කරන්නේ මේ වක්කලේ ස්වාමීන් වහන්සේ ලෙඩ ඇඳේ ඉඳගෙන දැන් මේක සිහි කරනවා. බුදුරජාණන් වහන්සේ විච්ඡේදෝරට අහපව වඩිනවා. මේ වැඩල සුළු වේලාවකින් වක්කලි ස්වාමීන් වහන්සේ උපස්ථායක ස්වාමීන් වහන්සේට කතා කරලා කියනවා මම වගේ කෙනෙක් මේ ඇතුළු ගමේ නැරෙන්නේ කොහොමද? අනේ මා එක්කන් යන්නර බුදුරජාණන් වහන්සේ ඈත වඩින ගිතිගුළු පවෝරිය බලාගෙන ඉන්න. තේන තැනකට අර කාලසිලාවට ඉතිගිලි පර්වතේ පාමුලට මාව එක්කන් යන්න කියනවා. මම වගේ කෙනෙක් කොහොමද මැරෙන්නේ? මේ ඇතුළු ගමේ ඉඳලා කියලා ඉල්ලීමක් කරනවා එක්කන් යන්න කියලා. ඉතින් මේ උපස්ථාන ස්වාමීන් වහන්සේ ඇදට තියාගෙන මාක්කරි ස්වාමීන් වහන්සේ එක්කගෙන යනවා ඉසිගිලි පාර්වතී කාලසිලා කියන පර්වත ප්‍රාන්තයට. ඉතින් එදා රාත්‍රී කාලේ බොහෝ ලස්සන සිදුවීමක් වෙනවා. මුළු මිච්ඡ කෝටේම ඒකාලෝක කරගෙන එළිය දින්තුවාගෙන දෙවිය දෙන්නේ එන්නේ බුදුරජාන් වහන්සේ ගාවට. පෙමිනා වන්දනා කරලා එක දෙවි කෙනෙක් බුදුරජාන් වහන්සේ මෙන්න මේ විදිහට කියනවා. වත්තලේ භන්තේ නිකු විමුක්ඛාය චේතේති. වාග්යතුන් වහන්සේ ඉන්නත් වත්තලේ ස්වාමීන් වහන්සේ සීල කෙරේ සැතහැරීමට වීරිය කරනවා. අනේ මුදේවිය කියනවා භාග්‍යවතුන් වහන්සේ පින්වත් වක්කලේ විස්සෝ කෙලෙසුන්ගේ නිදහස් වෙනවාමයි කියලා දෙය දෙන්න මේ පණිවිඩ දෙකක් කියනවා කියලා අතුරුදාන්නේ මුද්‍රජන් වහන්සේ රාත්‍රිය රැඳින් පසුදා උදේ වික්ෂු පිරිස අමතනවා අමතන කියනවා පින්වත් මානිනෝ බයන්න වක්කලේ විස්සෝ ගාවට ගිහිල්ලා කියන්න භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහිම පණිවිඩයක් කියනවා. දෙවිය දෙන්නේ කැවිලා එක දෙවියෙක් කිව්වා වක්කලේ වික්ෂෝ කෙලෙස් දුරු කරන්න වීරිය ගන්නවා. තව දෙවි කෙනෙක් කිව්වා වක්කලේ වික්ෂෝ ඒකාන්තයෙන් සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා. ඒකම මේ මගේ පණිවිඩයත් වක්කලේ වික්ෂෝට කියන්නේ. පින්නත් වික්ෂෝ පින්නත් වක්කලේ ඔබ බය වෙන්න එපා. ඔබේ මරණය ලාමක වරණයක් වෙන්නේ නෑ. කියලා කියන්න කිව්වා. ඉතින් මේ පණිවිඩය අහගෙන මේ ස්වාමීන් වහන්සේලා වක්කලේ ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න වඩිනවා. වැඩලා කියා සිටිනවා වක්කලේ ස්වාමීන් වහන්සේ අපි ආයේ භාග්‍යතුන් වහන්සේ පණිවිඩයක් කරගෙන ඒවට පස්සේ මේ වස්ත්‍රී සම්මාස කියනවා අනේ මාව මේ ඇඳෙන ඉක්මනට බිමට බස්සන්න මං කොහොමද මාගේ සාස්ත්‍රීන් වහන්සේගේ පණිවිඩය මේ උඩින් ඉඳන් අහන්නේ අනේ මාව බිමට බස්සන්න කියලා ඉල්ලීමක් කරනවා ඊට පස්සේ වස්ත්‍රී ස්වාමීන් වහන්සේ ඇඳෙන බිමට බස්සනවා වස්ත්‍රී ස්වාමීන් වහන්සේ මහා ශ්‍රද්ධාවෙන් වේදනාවෙන් අධික වේදනාවෙන් දෙමින් අහනවා කියන්න මට මාගේ තාත්තුන් වහන්සේ කුමක්ද මාළමින් වදාලේ කියන්න මට ඒ වෙලාවට ස්වාමීන් වහන්සේලා අර පණිවිඩය කියනවා ඉන්නත් වක්කලේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියන්න කිව්වා ඊයේ රාත්‍රියේ දෙවියෝ දෙන්නේ බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිත් කියනවා එක දෙවියෙක් කියලා තියෙන වක්කලේ විශ්ව කෙලෙස් දුරු කරන්න ජීවිතය ගන්නවා කියලා. අනිත් දෙවියෙක් කියලා තියෙනවා වක්කලේ විශ්ව කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවාමයි. ඒකම බුදුරජාණන් වහන්සේ කියන්නේ කිව්වා මා භාය වක්කලේ මා භාය වක්කලේ ඔක්කලේ බය වෙන්න එපා අපාප සංකේ මරණම් භවිස්සති ඔබේ මරණය අලාමක වෙන්නේ නෑ ලාමක වෙන්නේ නෑ අපාපිකා කාල කිරියාති. ඔබේ මරණය ලාමක මරණයක් වෙන්නේ නෑ බය වෙන්න එපා කියලා කියන්නේ කිව්වා. ඊට පස්සේ වක්කලේ සම්මාත බොහෝම ශ්‍රද්ධාවෙන් මේ පණිවිඩය අහගෙන මේ මේක කියන්න කියන බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කියන්නේ කියනවා මාගේ වචනේ භාග්‍යතුන් වහන්සේගේ සිරස සිරිපතුල් වන්දනා කරන භාග්‍යතුන් වහන්සේ මේ වක්සලි වන්දනා කරනවා බොහෝම වේදනාවෙන් බොහෝම අසනීපයෙන් ඉන්නේ ස්වාමි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මට කියලා ගියා මේ රූපය අනිත්‍යයි කියලා රූපං අනිත්‍යතාවං බන්තේ නකංකාමි කියන්නේ භාග්‍යතුන් වහන්සේට මම මේ රූපය අනිත්‍යයි කියලා සැක කරන්නේ අනිත්‍ය නම් නමක් ඒක දුකයි කියලා හිතන්න කිව්වා. මම මේ මේ වස්තුවේ ඒක සැක කරන්නේ යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම් ඒක මම මගේ ආත්මය කියලා සලකන්ට එපායි කිව්වා. මේ වස්තුවේ ඒක සැක කරන්නේ කියලා දින් කියන්නේ සෝභාග්‍යතුමා. දැන් දැන් මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේ අවවාද කර කරපු වෙලේ නම් මේ ස්වාමීන් වහන්සේ මනස්කාර කරන්නේ මොකද්ද දැන් මේ? අර කිව්ව ටිකේ මොකද්ද? පංච පාස්කන්ධේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දැන් ඔබ කරන්නේ අද ඔබ කරන්නේ ඒක නේද? දැන් ඔබ පංචපාස්කන්ධය ගැන භාවනා කරද්දී සූත්‍රයකදී හැම එකම මේක නේද කියලා නේද? අනිත්‍ය විදිහට බලන්න ඕනේ මේ කියන්නේ ඒක මේක තමයි කමටහන. කමටහන් කියලා දෙයක් දෙන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේගේ සූත්‍රේම කමටහනක් නෙවෙයිද? අන්න බලන්න. දැන් මේක ඒක නුවණ විමසීමට ඉන්න දිනුන තමයි කියන්නේ කියන්නේ කියලා. රූපය අනිත්‍යයි කියලා කිව්වා ඒක මේ වස්තරී සැක කරන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා කිව්වා මේ වස්තරී ඒක සැක කරන්නේ යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම් ඒක මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ඒක එන්නේමයි සැක කරන්නේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ තියෙනවා ඉතින් මේ ස්වාමීන් වහන්සේලායි පාණිවිඩය තරගෙන බුදුරජාණන් වහන්සේ ගාවට යනවා බුදුරජාණන් වහන්සේ ගාවට වඩිනවා වැඩියට පස්සේ බුදුරජාණන් වහන්සේ වික්ෂංගයත් අතර ඉන්න වෙලාවක් සිද්ධ වෙනවා ඉසිගිලි පර්වතයේ පාමුණු කාලසිලා පර්වතේ පින්වත් වක්කලේ වික්ෂ වක්කලේ ස්වාමීන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය නම් වූ ජීවිතයේ විදර්ශනා කරමින් ඉන්න අතරතුර උන්වහන්සේට වේදනාව වැඩි වුණා. and ඒ ඇඳ තිබිලා තිබ්බ තැනම අයින තිබුණා. පාත්‍රයක් දෙකොට සිවුරක් සුබාන දැලිපියක්. උන්වහන්සේ විදර්ශනා කරමින්ම විදර්ශනා ප්‍රඥාවෙන්ම අර වැලිටියේ බෙල්ලට තියාගෙන විදර්ශනා ප්‍රඥාවෙන් බෙල්ල කපාගත්තා. බුදුරජාණන් වහන්සේ මේක ඉරදීන් දැක්කා. බුදුරජාණන් වහන්සේ වදාළ කින්නත් මහණෙනි වර්තනේ විශ්ව ආයුධයක් පාවිච්චි කළා. එවනේ අර ස්වාමීන් වහන්සේලා අර පණිවිඩය අරගෙන ආපු ස්වාමීන් වහන්සේ දැන් මේ සිද්ධිය දන්නේ ඒ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියා හිටියා ස්වාමීන් වහන්සේ මාස සින්න සවක්කලේ දෙක්කව වක්කලේ ස්වාමීන් වහන්සේ මේ විදිහට කිව්වා ස්වාමීන් වහන්සේ මාස මේ වක්කලේ සිරසින් වන්දනා කරනවා ඔබ වහන්සේ මට දේශනා කරලා ගියා මේ රූපය අනිත්‍යයි කියලා මේ වක්කලේ ඒක සැක කරන්නේ නැහැ ඒ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා හිතන්න කිව්වේ මේ වස්ත්‍රයේ ඒක සෙට් කරන්නේ යමක් අනිත්‍ය දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම් මේක මම මගේ මගේ ආත්මය කියලා හිතන එක හරිනේ මේ වස්ත්‍රයේ ඒක සෙට් කරන්නේ කියලා කියන්නේ කිව්වා භාග්‍යතුන් වහන්සේට දැන් බුදුරජාණන් වහන්සේ ඒක සිද්ධිය දැන් දැක්ක නේද බුදුරජාන් වහන්සේ වදාලා ඉන්නස් මහණෙනි වක්කේ වික්ක ආයුධයක් පාවිච්චි කළා. අපි යන්නේ ඉතිගිලි පාරවතක් ප්‍රාන්තේ කාලශීලා ගල් පර්වතයේ කියන හොඳයි ස්වාමීනි කියලා කින්න ස්වාමීන් වහන්සේ හැම දිනම එකතු වෙලා දැන් අර කාලශීලාවට වඩිනවා. ඈත තියා දැක්කා. සද්ධායෙන් අග්ග වෙච්ච බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර බලාගෙන ඉන්න පැවිදි වෙච්ච සද්ධා උතුරලාගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයෙක් හිස පැත්තක කඳ පැත්තක දෙපැත්තට වීසිලා අර ගල් පර්වතේ වැසිලා බුදුරජාණන් වහන්සේ ඇයට කියලා මේ සිදුවීම දැකලා ස්වාමීන් වහන්සේලාත් එක්ක ඒ සාහක දරුවා ඉන්න තැනට ලං වුණා. ලං වෙලා ඒ අභිමානවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයාගෙන මෙන්න මේ විදිහට ස්වාමීන් වහන්සේලාට ජීවිතය ගැන අවබෝධාත්මක විදිහේ කාරණාවක් තියෙනවා. ඔබ හොඳට මේ ගැන මතක් කරගන්න. එවලේ මේ වක්කලී ස්වාමීන් වහන්සේගේ හිත කලින් වෙන් වෙලා දෙපැත්ත වැඩිලා තියෙද්දි මුද්‍රජන් වහන්සේ ආන පින්නත් මානේ ඔබ දැක්කද? මේ දුමක් කරකිනවා වක්කලී වික්ෂෝගේ සිරුර වටේ තේනකෝපන සමය ධූමායිත්තත්තං කිමිරායිත්තත්තං ගච්ඡතේව පුරිමං දිසං මේ පෙර දිගින්දලා අනිත් දිශාවට යන උතුරු දිශාවේ ඉඳලා දකුණු දිශාවට යන දිශා අනුදිශාවට කරගෙන නිමක් ඔබට පේනවාද කියලා ඇහුවා ස්වාමීන් වහන්සේලා පැවසුවා පින්නස්සම් වාග්යතුමාට දුමක් පේනවා පින්නත් මානිව පස්සට නෝසන්නේ හොඳට බලන්න. පේනවනේ අනු දිසා දිසාවට කළු දුමක් පැතිරෙනවා. පින්නත් මානිනේ සෝකෝ භික්කවේ ඔය තමයි මාරෝ පාටිමා වක්කලිත් කුලපුත්තත් විඥානං සමන්නේ සමන්නේ සති. තාපි පරිතු මාරයා මේ සත්ත්ව ප්‍රජාව අසු වෙලා ඉන්න සත්ත්ව ප්‍රජාම අහු වෙලා ඉන්න මා නොපෙනෙන අඳුරක හිර වෙලා ඉන්න අදක් මුලක් හොයාගන්න බැරුව ඉස් අවකාශයට අත්පසෝ වෙන මෙන්න මෙයාගෙන් තමයි ඔය ඉල්ලන්නේ මේ භවයේ රැඳී ඉන්න ඕනේ දේවල්. ප්‍රාර්ථනා කරගෙන ඉල්ලන්නේ මෙයාගෙන් තමයි. කවුද? මාරෝ පාපිමා පවිතු මාරය තමයි ඔය. මොකක්ද හොයන්නේ? ආ වක්කලේ ස්වාමීන් වහන්සේගේ විඥාණය වෙනවා. කර්තවත් කරිත්ත කුල පුත්ත විඥාණම් පටිච්චසන්ති පටිච්චසන්ති. නින්නේ වක්කලේ කුලපුත්‍රයාගේ විඥානය කොහෙද තියෙන්නේ කියනවනම් බලන්න ඔබ හිතලා බුද්ධිමත් රහතන් වහන්සේ දැන් මුද්‍රින්නාන්සේ කියන අදාහරණ අපි ඉන්නත් මානෙනි වක්කලේ විස්ස නොපේ විඥානේ තිරනම් පෑවා එන වක්කලේ විස්ස රහතන් වහන්සේනමත් විදියට තමයි තිරනම් පාල වෙන්නේ අපපටිච්චේනච්ච විස්කලේ විඥානේ වක්කලේ කුලපුත්‍රෝ පරිණිද්දතෝති නොපේට විඥාණය කියනවා බෑ. දැන් ඔබ හිතන්න වක්කලේ නම් වූයේ රහතන් වහන්සේගේ විඥාණයත් මායාව විසින් හොයන්න ආවනම් ඒක දේශනාවක් කියනවා මේ අංගුත්තර නිකායේ පිටිනිපාතේ මේ ලෝකයේ ලෝකයේ විභවන ලෝකය හතරවන තුන්දෙනෙක් ඉන්නවා එක්කෙනෙක් තමයි කාමයේ අධිපති කාමය කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ තමයි මේ තමාට අධිපති ඒ නම මට මතක නැහැ නිකන් මුර්ග වගේ ඒ වගේ අකුරු දෙක වචනයක් වගේ ඔබ හොඳට බලන්න මේ කෙන කාමයට අධිපති කියනවා මේ ලෝකේ පාලනය කරන කාමයට අධිපති මෙයා එතකොට මේ අධිපති කියවා අපිට නිකන් මේ ලොකු එකක් කියලා පේනකොට මේ අපේ මේ අපේ රකින්න රූප ශබ්ද ගන්ධ රස නේද මේ පාලනය කරන්නේ මේ මේ කාමයට අධිපති කියන කෙනා ඒක බලන්න මේකයි බුදුරණවහන්සේ නැවත නැවත මුළු සත්ත්ව ප්‍රජාව මේ අහුවෙනින් මෙයාට. ඒ පළවෙනි. දෙවෙනිය තමයි ආදිපත්‍ය යතත් ඉරිත් සේනාවතරි ආදිපත්‍ය යසස බලය පිරිත් සේනාවතරින් අග්‍ර කෙනා. කවුද? මාරය. දෙවෙනිය තුන්වෙනි කෙනා තමයි තුන්වෙනි උත්තමයන් වහන්සේ තමයි බුදුරණවහන්සේ වදාරනවා. දෙවියන් මරුන් බවන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත තුන් ලෝකයටම අග්‍ර තුන් ලෝකයටම එළියෙන් ඉන්න තථාගතයන් වහන්සේ තමයි තුන්වෙනි පුද්ගලය. එතකොට දැන් කවුද ඉන්නේ? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා කවුද ඉන්නේ? ආ කාමේට අධිපති ඔන්න පළවෙනිය දෙවෙනි කවුද ආදි නිකම්මාය නේ ආදිපත්‍ය ඇති ඒ කියන්නේ බලය යසට ඇති සේනාව පිරිත් සේනාව අතරින් අග්‍ර පිරිත් සේනාව අන්න බලන්න ඒ කෙනා ඒ දෙන්න තමයි ලෝක පාලනය කරන්නේ පින්නද මේ ධර්මයේ මේ විදියට සිදුුනේ නැත්තම් මේ තරමින්වත් අපිට මේ විදිහටවත් හම්බුනේ නැත්නම් එහෙමනම් ඉතින් අපි මහා ඝන අන්ධකාරයක අතපත ගන්න ආයත් තිරසක් විදිහට පොළොවට පාස්සුත් ඇතිකතු කරනවා මේ ජීවිතේ. ඉතින් මේකයි බුදුරජාණන් වහන්සේ නිතර නිතර නිතර නිතර මතක් කරන්නේ අප්‍රමාදී වෙන්න කියලා. මොකද මේ ඔබට අදහස් පැහැදිලි නේද? පැහැදිලි නේද? දැන් බලන්න රූප වායනිය දාපුවම ඔක්කොම එන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගැන නෙමෙයිද? ඒවලින් මිදෙන්න මොනවා වෙනවද? නෑ ඔක්කොම එන්නේ ඒක පාලනය කරන්න බලා මතක තියාගන්න. කවුද පාලනය කරන්නේ? ආ ලොක් නායක තමයි. අර දෙන්න තමයි පාලනය කරන්නේ. අධීක්ෂණ මණ්ඩලය. පත්‍රයක් ගත්තොත් ඒකෙත් තියෙන සංසාරේ ඇදලා දාන ඒවා මිසක් දැන් බලන්න ඔබ උදේ ඉඳන් අද මේ චතුරාර්ය සත්‍ය ධර්මය ඇහුවා හැම වචනයකම තියෙන සංසාරේ ඉන්නද නැත්නම් නිදාස් වෙන වචනද නිදාස් වෙන වචන අන්න වෙනස් තේරුම් ගන්න ඉතින් ඒ නිසා ඔබ හොඳට මේ පංචස් දැන් බලන්න මේ ඒ ස්වාමීන් වහන්සේ ඒ ඔස්ට්‍රේලියානු රාජන් වහන්සේ නමක් බවට ඒ උච්චම தත්ත්වයට පරිවර්තනය වුණේ කුමන භාවනාවෙන්ද? අනිත්‍ය ස්කන්ධ භාවනාව. ඒක ඔබ හොඳට මතක තියාගන්න. මේ ධර්මයේ අකාලිකයි, හේවත් එක ඕපනයිකයි අද ඒකෙන්ම තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. ඔබට මතකයි රාහුල ස්වාමීන් වහන්සේ, රාහුල රහතන් වහන්සේ අරහත්ත්වයටපත් උනේ මේ භාවනාව තමයි බුදුරණන් කියලා දුන්නේ. රාහුල සිංහත් රාහුල මොකද හිතන්නේ රූපේ නිත්‍යද අනිත්‍යද ඔය විදිහට. අරහත්ත්වයටපත් වුණා. අන්දවනේ මේක අහගෙන ඉතුරු දෙවියෝ දෙවිවරු විශාල පිරිසක් මාර්ග ඵල ලැබුවා. ඉතින් ඒ වගේ ඉතාම පැහැදිලි, ඉතාම පිරිසිදු. හොඳයි එහෙමනම් අපි බුදුරජාන් වහන්සේගෙන් දැනගත්තේ වක්කලී සූත්‍රයයි. සා දෙනාම දෙන තියාගෙන අද ධර්ම දේශනාව පවත්වන ලද්දේ පූජ්‍යපාද දීලපිටියේ ජීවානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.